නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ පුත්තෝ භික්ඛවේ වේදේති පුත්තෝ සංජානාති උද්ධෝ චේතේති ඉත්තේතපි ධම්මා චලා චේව වයාච්ච අනිච්චා විපරිණාම ධම්මා අඤ්ඤතා භාවිනෝ එවං කෝ භික්ඛවේ ද්වයං පටිච්ච විඥානං සම්භෝති චී ගෞරවනීය යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි අනිකුත් මේ දේවාදී උපාසක මාත්‍රු සම්බන්ධ කරගෙන ධර්ම දේශනා මාලාවක් වශයෙන් පවත්වාගෙන ඉනු ලබන මේ මාලාවේ මාත්‍රිකා වශයෙන් තියාගත්තේ ද්වයං සූත්‍රය ඒක ඒ සංයුත්ත නිකායේ සලායතන සංයුත්තේ සංග්‍රහ වෙලා තියෙන ඒ ද්වයං සූත්‍ර දෙකක් තියෙනවා මේක දෙවෙනි දෙවෙනිවට සංග්‍රහ වෙලා තියෙන නිසා මේකට ද්වයං ද්විතීය ද්වයං සූත්‍රය කියලා මේ නම් කරලා තියෙනවා ඉතින් අපි මේ වෙනකොට මේ සූත්‍රයේම පදනම් කරගෙන නැත්නම් මේ සූත්‍රය මාතෘකා කරගෙන කොටස් කොටස් වශයෙන් දේශනා පහක් පවත්ලා තිනවා අද 6 වෙනි දේශනාව සමහර විටක මේ සූත්‍රය සම්බන්ධව අවසාන දේශනාව විදිහට කියනවා. මේ දක්වා මේ සූත්‍රයේ දේශනා වෙච්ච කොටස් ගැන සමාලෝචනයක් කරනවා නම් මේ සූත්‍රය මේ අද දේශනා කරපු මාත්‍රිකා පාඨයේ අවසානයේ සඳහන් වෙන ධ්‍රුව පදය නැවත සඳහන් වෙන පදේ තමයි සාතික කරලා ඔප්පු කරලා පෙන්නන්නේ ඒවං කෝ භික්කවේ ද්වයං පටිච්ච විඥාන සම්භෝති इति මහණෙනි මෙලෙස මේ විඥාණය දෙකක් හේතු කරගෙන පහළ වෙනවා එකක් හේතු කරගෙන ඇති වෙනවා කියන එකයි පෙන්වන්න හදාන්නේ ඉතින් ඒක නිසා මුලපටන්ම ඇසය කනය නාසය දිවය කයය මනය කියන මේ එක එක ආයතනවල මේ විඥානයේ පහළ වීමේ හැකියාව තියෙන තැන් මේවට ආයතන කියලා කියනවා. එහි විඥානයේ පහළ වෙන්න පුළුවන්. එතකොට අපි ඒක චක්කු විඥානය කියලා සඳහන් කරනවා. ඊගාවට කනේ පහළ වෙන්න පුළුවන්. එතකොට සෝත විඥානයේ ආකාරයෙන් ඝාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා ඒ තැන්වල මේ මම අනික් අයකින් වෙනස් මම මේ අනිකුත් චෛසික වලින් වෙනස් අනික් ආයතන වලින් වෙනස් කියලා තමා වෙන් කරගෙන අනිත් අය වෙන් වෙන් වශයෙන් දැකීමේ හැකියාව තමයි මේ විඥානය කියලා කියන්නේ. වෙන්කොට දැනගැනීමේ ඥානය. ඉතින් ඇහි විඥානය පහළ වෙච්චාම ඇහැ හොඳටම දන්නවා මේ කනේ නෙවෙයි මේ පහළ වෙලා තියෙන නැත්නම් සාද්දක නෙවෙයි නාසයේ නෙවෙයි දිවේ නෙවෙයි කයේ නෙවෙයි මනසේ නෙවෙයි ඇහි කියලා එයා දැනගන්න. ඒකෙත් ඇතුළත මේ මේ ඇහැට බාහිරින් ආපු බාහිර රූපේ නැත්නම් වර්ණ රූපයය මේක බාරගත්තේ මේ ඇහැ කියන රූපයය ඒ නිසා මේ දෙක එකතු වෙලා ගමන් කරන වෙලා එකතු වෙන වෙලාවේදී මේ චක්කු විඥානය පහළ වුණා අය මෙන්න මේ ටික එකට යන තාක්කල් අපි චක්කු සම්පස්සේ ඇහි ස්පර්ශය තියෙනවා කියලා කියනවා. ඒ වගේම කනට විඥානයේ කනේ නම් දන්නවා විඥානයේ විසින් ඒ පුද්ගලයාට අත්විඳින්නට අවබෝධයක් ලබා දෙනවා දැන් ඇහි නෙවෙයි දැන් දිවේ නෙවෙයි නායේ නෙවෙයි දැන් කයේ නෙවෙයි හිතේ නෙවෙයි කනේ මේ හිත තියෙන්නේ. නැත්නම් අහන හිතක් තියෙන්නේ. ඉස්සලා තිබුණ දකින හිතක්. දැන් තියෙන අහන හිතක්. අහන හිත දකිනවා. දකින හිතෙන් මම වෙනස් බව. ගඳ බලන හිතෙන් රස බලන හිතෙන් වෙනස් බව දකිනවා. ඉතින් ඒ විඥානයේ ඒ වෙනස්කම දැනගත්තා විතරක් නෙවෙයි මෙන්න පිටින් ඇවිල්ලා වදින ශබ්ද තරංගේ මෙන්න ඒක බාර ගන්න කන ඒ ශබ්ද තරංගය ඇවිල්ලා වෙන තැන් වල වැදුනට විඥානය පහළ වෙන්නේ නැතය. ඒ වගේම මේ කම්බරේට රූප ඇවිල්ලා වැදුනට ගඳ රස වැදුනට රස විඳින්න බැරියය. ඒකට පුළුවන්නේ සාත්ත්ව වලට පමණය. ආන්න එතකොට තමයි මේ විඥානය පහළ වෙන්නේ. ඒ විඥානය පහළ වෙන චිත්තක්ෂණ දිගටම මේ බාහිර සත්‍යයත් ඇතුළත කණේ කම්බෙනියත් විඥානයත් කියන මේ තුන එකට යන තාකල් අපි ස්පර්ශය කියලා කියනවා. මේ විදිහම විචිත්‍ර වැඩපිළිවෙලක් මේ හයේ නිතරම සිද්ධ වෙනවා. ඉතින් අපි මේ වෙනකොට ධර්ම දේශනා මාර්ගයෙන් ඒ ආකාරයෙන් ඒ චක්කු සම්පස්ස, සෝත සම්පස්ස ආදී වශයෙන් ඒ ඒ තැන්වල මේ ස්පර්ශ චෛතසිකය පහළ වෙන තැන දක්වා විස්තර කරගෙන ආවා. අද මේ සූත්‍රයේ අවසාන කොටස සඳහන් වෙන්නේ පුත්තෝ භික්කවේ වේදේති. ආනේ විදිහට ඇහි කනේ නාසයේ දිවේ කයේ මනේ කියන ඕන තැනක බාහිර වූ ආරම්මණයක් ඇවිල්ලා වැදුනොත් එතෙන්ට හිත ගියොත් ඉතින් එතන ස්පර්ශය සිද්ධ වෙනවා කියලා කියන්නේ. ඒකට ස්පර්ශය සිද්ධ වෙන අතර විඳීමක් ඇති වෙනවා. පින්දනයක් තියෙනවා. ඒක නිසා සරුවච්ච දේශනාවේ සඳහන් වෙනවා පුත්තෝ භික්කවේ වේදේති. පහණෙනි යම් තැනක ස්පර්ශයක් සිද්ධ වුණා නම් එතකොට ඒ තන වින්දනයක් පහළ වෙනවා. පුත්තෝ සංජානාති. ඒ විඳින විඳිල්ල හඳුනා ගන්නවා. පුත්තෝ චේතේති ඒ හඳුනාගත්ත දේවල් හොඳද නරකද සුබද අසුබද ඉස්සර මේක දැකලා තියෙන දෙයක්ද නැත්ද ආදි වශයෙන් ඉතින් ඒක ගැන කල්පනා කරනවා. ඒක තමයි අපේ මුළු දවසම අපේ මුළු ජීවිතේම සමාජ මුළු සංසාරෙම ඕක තමයි වෙන සිද්ධිය. ඉතින් මේ බණ කියමනේ නැත්නම් මේ යෝගාවචරයේකට අවධානයයකට ලක් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මේ මේ විදිහට නිතරම පුරුදු තණ්හාවට පුරුදු ද්වේෂයට පුරුදු මෝහයට යට වෙලා මේ දේ සිද්ධ වුණොත් කවම කවදාකවත් මේ සංසාරයෙන් ගැලවීමක් හෝ ස්පාසුවක් හෝ ලබන්න ලැබෙන්නේ නෑ මේ ධර්ම පද්ධතියේ න්‍යාය පත්‍රයට දිගටම වැඩ කර කර ඉන්න ධර්ම න්‍යායවත් දැනගන්න හම් වෙන්නේ මේ බණ කියමනෙන් යෝගාචරයේ අවධානයේ ඒ ඒ තැනට යොමු කරමින් බලාපොරොත්තු වෙන්නේ මේ ධර්ම නියාමය කියලා දෙන්නයි ධර්ම නියාමය කියලා දුන්නොත් ඒක නිකන් සුක්කාන මතර ගත්තා වගේ Tamanට ඕන තැනට නැත්නම් අනුන්ගේ න්‍යාය පත්‍රකට නෙමෙයි Tamanට ඕන තැනකට මේක හසුරුවා ගැනීමේ ශක්තියක් ලැබෙනවා ඒ සඳහා බණ අහන්න ඕනේ බණ අහලා විතරක් මදි හොඳට භාවනා කරලා රූපයක් දකින වෙලාවේදී රූපයක් නැත්තම් දකින්නවා කියලා මෙනෙහි කරගන්න පුළුවන් තරම් ඒ ශක්තියක් ඇති වෙලා තියෙනවා. සද්දයක් අහන වෙලාවේදී මේ රූපවල නැනේ සද්ද අහනවා කියලා මෙනෙහි කිරීමේ ශක්තිය අවශ්‍යයි. ගඳක් විඳින වෙලාවකට ගඳ බලන බව. රස බලන වෙලාවේදී රස විඳින බව. කයට පහසක් ලැබෙච්ච වෙලාවේදී පහස ලබන බව. හිතට හිත විලක් කරනවාද හිතන බව ආදි වශයෙන් මේ හය වෙන්කොට මෙනෙහි කිරීමේ ශක්තිය ඇති කෙනාට පුළුවන් වෙනවා දැන් මම ඉන්නේ අසවල් මේ ආයතනයේ එතන මට තියෙන සැපක් එතන මට තියෙන දුකක් ඒක මම දන්නා දෙයක් නොදන්නා දෙයක් ඒක ගැනයි මම මේ කල්පනා කරන්න කියලා එක්කෝ ඒකේ වේදනා එහෙම නැත්නම් ඒක හඳුනා ගන්නා හැටි එහෙම නැත්නම් ඒකේ ඇති කල්පනා දේවල් පිටට වැටෙන දේවල් දැනගන්න පුළුවන් ඒක පිළිවෙලකට තමයි ශීත්‍ය වෙන්නේ භාවනා කළත් නොකළත්. ඒ වගේම මේ දැනගෙන හිටියත් නැතත්. ඊයේත් උමයි අදත් එමය හෙටත් එමය. ඉතින් ඒක නිසා මේ ධර්ම නියාමයේ දැනගත්තාම මේ පටිච්චසමුප්පාද ධර්මයේ මේ වේදනාපච්ච තණ්හා කියන ඒ පුරුක දුර්වල කරන්න පුළුවන්. ඒ වෙනුවට වේදනාවක් හටගන්නේ කොහොමද? වේදනාව නිසා තණ්හාව අනිවාර්යයෙන් පහළ වෙන්නේ කොහොමද කියන ප්‍රඥාව ආපුවාම ඒකට කියනවා වේදනාපච්ච පඤ්ඤා. ඒක තමයි වේදනාපච්ච තණ්හා කියන හැමදාම සංසාරයට වැටෙන මාර්ගයේ වේදනාපච්චා පඤ්ඤා කියලා වේදනාව ඇති වෙන හැටි වේදනාවට හේතු වෙන දේවල් වේදනාවෙන් පස්ස වෙන දේවල් ආදී වශයෙන් ප්‍රඥාව පහළ වෙච්චාම තමන්ට ඒ ඒ හන්දි ස්ථානයේ කැමැති පැත්තකට හරව ගන්න පුළුවන් ප්‍රඥාව පහළ වුණොත් අනිවාර්යයෙන්ම තෘෂ්ණාව නැහැ තෘෂ්ණාව පහළ වුණොත් ප්‍රඥාව නැහැ ඒ නිසා ප්‍රඥාව පහළ වෙන තාක්කල් යන්නේම තෘෂ්ණාවටම තමයි ඒක වළක්වන්න පුළුවන් වෙන ක්‍රමයක් නැත්තේ නෑ ඉතින් මේ අද දේශනා මාර්ගය අපි බලාපොරොත්තු වෙන්නේ මේ වැඩපිළිවෙලට සතිය යොමු කරලා නැත්නම් මේ අන්ධකාරය හැමදාම සිටින මේ වැඩපිළිවෙලට සතිය නැමැති ආලෝකය මෙහෙवला අපි හැමදාම මේ සම්දිස්ථානේ තෘෂ්ණාව පැත්තටම යන්නේ ඇයි අපිට පුළුවන් ද මේ තෘෂ්ණාවට ඇදෙන කාන්දම් ශක්තිය භාවනාවෙන් අල්ලගන්න අත්දකින්න ඊට මොහොතකට කලින් අපිට පාලනය අතර අරගෙන අපිට ඕන පැත්තට හරව ගන්න පුළුවන්ද කියලා බලලා යම් වෙලාවක ඒ විදිහට අපිට හැරුණට පස්සේ ආය කරන්න දෙයක් නැහැ. ඉතින් මේ චක්‍රේ වලවටවල යන්න වෙනවා. හැරෙන්න මොහොතකට කලින් දැන් මේ සංදිස්ථානේ ඉන්නේ මේ සංදිස්ථානේ මට මෙන්න මේ පැත්තට දාගත්තොත් නිවනට බරයි ප්‍රඥාවට බරයි. උරුත්තර කියොත් තණ්හාට බරයි සංසාරට බරයි කියලා දැනගත්තොත් මහ ලොකු ජීවිතය පිළිබඳව ගුණ චරිතය පිළිබඳව පෞරුෂත්වයේ පිළිබඳව ලකු වශයක් වෙනවා අපට. පරිපාලනය කිරීමේ ශක්තියක් වෙනවා. ඉතින් ඒක අර මම කලින් කිව්වා වාගේ ඒ වෙනකොටත් භාවනා කරලා මේ පිළිබඳව නතර කිරීමේ ශක්තිය, හිමීට වැඩ කිරීමේ ශක්තිය, සතියෙන් වැඩ කිරීමේ ශක්තියක් ඇති කරගෙන ඒකට මේ සරුවච්ච දේශනාවත් ලං කරගත්තට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ ඒ පුරුතට හැරෙන හැරිල්ල නතර කරලා අනිත් පැත්තට යන්න තියෙන ඉඩ පහඩුව ගැන බලා ගන්න. ඉතින් මෙතනදී ඉස්සල්ලාම මේ විදිහට මේ මේ සංදිස්ථානට කලින් නැත්නම් මේ සංදිස්ථානයේ පිළිබඳව තියෙන විචිත්‍රතාවය දැනගන්න ඉතා වැදගත් වෙන කාරණාවක් මතක් කරගන්න කැමතියි. ඒ කියන්නේ අපි ඇහි ඇහැට රූපයක් වැටිලා ඒක බලමින් ඉන්න අවස්ථාවක අනිවාර්යයෙන්ම හිත ඒ බලන දෙයට හිත නතු වෙනවා. ඒක තමයි වැඩියෙන්ම දවසේ සිද්ධ වෙන්නේ ආලෝකයේ තියෙන හැම වෙලාවක අපේ හිත ගොඩාක් ඇසුරු කරන්නේ මේ ඇහැ. වෙන විදිහට කියනවා ගොඩාක් කෙලෙස් උපදින්නේ ඇහැ. ඒකයි අපි මේ අර කෙලෙස් කපන වැඩපිළිවෙලකට කෙලෙස් අඩු කරන වැඩපිළිවෙලට ශික්ෂාගරුක වැඩපිළිවෙලට එනකොටම සරුවචනාංශ මේ අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා කියන්නේ. මේ ඇහි කැලේ තියෙන දේවල් ඇහැට යොමු වෙනවා තමයි. ඇහැට මේ ප්‍රිය වෙනවා තමයි. නමුත් ඔය නගරයක අග නගරයක රාජධානියක තරම් පන දේවල් මේ වගේ නැහැ. ඒකයි අරණ්‍යයේ තියෙන ස්වභාවය. අරණ්‍යයේ තියෙන්නේ ගස් කොළන්, ඒ ගස්කල් මේ ඒ වගේ දේවල් ඒ වගේ අර වගේ කාමකෝප ඇති කරන ශක්තියක් නැහැ. ඒ වගේම රුක්ඛ මූල ශූන්‍යාගාර කියලා කියන්නේ අන්නේ වගේ දැකීම සිද්ධ වෙනවා එහෙ නමුත් ඒකෙන් අරතරම්ම කාම කෝප ඇති කරන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ තැනකට යන්නේ කියන්නේ. ඉතින් එහෙම ගිහිල්ලා අපිට ගහක් බලනවා. එහෙම නැත්නම් දොලක් දිහා බලාන ඉන්නවා, මලක් දිහා බලාන ඉන්නකොට අපි ඒ යෝගාවචරයට කල්ලාතෝ දීප උපදේශ නිසා දක්ෂින බව මම දැන් දක්ෂිමින් ඉන්නේ බලමින් ඉන්නේ කියන එක මෙනෙහි කරගන්න තරම් ඒ යෝගාවචරය නැවතිල්ලේ වැඩ කරන සතියෙන් වැඩ කරන කෙනෙක් නම් ඒ යෝගාවචරයා ඒ දකින රූපයට ප්‍රිය භාව අප්‍රිය භාව පහළ වෙලා ඒක පිළිබඳව අවධානයෙන් ඉන්න වෙලාවක ඒ යෝගාවචරයට මූල ධර්ම වශයෙන් දැනගත හැකි වටිනා දෙයක් මතක් කරන්නයි මේ මෙච්චර දුර කිව්වේ ඒ මොකද්ද මේ ඇහැයෙන් දැන් රූපයක් බලමින් ඉන්නේ ඒ රූපේ ප්‍රිය වෙන්න පුළුවන් අප්‍රිය වෙන්න පුළුවන් ප්‍රිය අප්‍රිය නැති මධ්‍යස්ථ වෙන්න පුළුවන් නමුත් ඒ යෝගාවචරය ඒ චිත්තක්ෂණය දැනගන්න ඕනේ මේ ඇහි ඉන්නවා කියලා සීපත් කරනකොටම ඇහෙන් තමයි කෙලස් හෝ දැම්පින් හෝ පහළ වෙන්න දොර ඇරිලා තියෙන්නේ. නැත්තම් පින් පව් දෙක නැති හිතක් පහළ වෙන්න දොර ඇරිලා තියෙන්නේ. නමුත් මේ වෙලාවේ ඒ කාන්තේම කණින් පව් සිද්ධ වෙන්නේ නැහැ, අකුසල සිද්ධ වෙන්නේ නැහැ. නාසයෙන් නැහැ, දිවෙන් නැහැ, කයෙන් නැහැ, හිතෙන් නැහැ. එනිසා හය දොරෙන් පස් දොරක්ම මේ චිත්තක්ෂණේ නිවන් දකලා තියෙනවා. පස් දොරක්ම විමුක්තයි. එක දොරයි දැන් ආරක්ෂා කරගන්න තියෙන්නේ. අන්න ඒ දොර තමයි මේ මෙනෙහි කරන්නේ. මේ ඇහි කිය ඇහ කියන දොර විතර ඇරලා තියෙන්නේ. අනිත් ඒවා නිවන් දකලා තියෙන්නේ කියලා දැනගන්නකොටම තමයි තේරෙන්න වෙනවා මේ ඇහෙන් දකින්න දෙයට හිත යොදලා එයින් කෙලෙස් නූපදින රැකගත්තොත් ඒකත් නිවන් දැක්කා වගේ. තදංග වශයෙන් ඒ චිත්තක්ෂණේ නිරෝධයටපත් වෙනවා. ඒක නිසා ඇහෙන් රූප බලාගෙන කටත් අරගෙන බලාන ඉන්නව වෙනුවට දකින්නවා දකින්නවා කියලා හෝ බලනවා බලනවා කියලා හෝ මෙනෙහි කරන්න පුළුවන් නම් ඒ යෝගාචරයට විශාල මේ දැනුම් සම්භාරයකට දොර ඇරෙනවා ජනේලෙ ඇරෙනවා. ඒ මොකද්ද? මේ මෙනෙහි කිරීම නිසා ඇහි ඒ බලන රූපය දිගේ මේක මට වේවා මේක මට ලොකු කරලා තියාගන්න ලැබේවා මටම වේවා ආදී වශයෙන් කල්පනා කරන වෙනුවට මගේ දැන් මේ අනතුර මට කෙලස් වැද ගන්න පුළුවන් දොර ඇහැ ඒ රූපේ බව තේරුම් ගන්න. ඒ වාගෙම දැනගන්නවා මේ ස්පර්ශය දැන් ඇතිලා තියෙන චක්කු සංපස්සය අනෙක් ස්පර්ශ පහම සංසිතිලා. සෝත සංපස්ස, ඝාණ සංපස්ස, જીවහා සංපස්ස, කාය සංපස්ස, මනෝ සංපස්ස කියන ඒ පහම සංසිතිලා. ඇත්තටම කියන්නේ එව්වා මැරිලා නැහැ. කනට වෙලාවේ ශබ්ද ඇහෙමින් ඉන්නවා තියෙනවා. නමුත් හිත වැඩකනේ හිත බලමින් ඉන්නේ. ඒ නිසා සෝත විඥානේ පහළ වෙන්න ඉඩක් නැහැ. ගහාන විඥානේ පහළ වෙන්න ඉඩක් නැහැ. ජීවහා විඥානේ පහළ වෙන්න ඉඩක් නැහැ. කාය විඥානේ පහළ වෙන්න ඉඩක් නැහැ. මනෝ විඥානේ පහළ වෙන්න ඉඩක් නැහැ. මොකද හිත විඥානේ දැන් ඇහැට බැඳිලා ඉවරයි. ඒ නිසා අනිත්‍ය වගේ ස්පර්ශ වෙන්නේ තුනක් එකතු වෙන්නේ සද්දයයි කනයි හිතයි එකතු වෙන්න ඕනේ ස්පර්ශ වෙන්න. සෝතපදෝ මේ සම්පතේ පාළේ. දැන් ඒ වෙලාවට විඥානේ එන්න බෑ. ඒක ඇවිල්ලා නැහැ. මොකද විඥානේ දැන් ඇහි හිර වෙලා. ඇහි වැඩේ. ඉතින් අපි ඒ වැඩ කරන එකක් දැනගෙන අනිත් වගේ නැති බවක් දැනගන්න තරම් මේ බලන රූප විෂයෙහි නොල් නොවි අහසංවර කර ගැනීමක් කරනවා ඒ යෝගාවචරයට ඒ චිත්තක්ෂණය මේ සතිය නිසා මෙනෙහි කරන සතිය නිසා එතනම නිරෝධයක් එතනම විමුක්තියක් ලැබෙනවා ඒකට කියනවා තදංග කියලා ඒ චිත්තක්ෂණය පමණයි මෙනෙහි කරන තාක්කල් එතන විමුක්තියක් ලබනවා මේක මේ ඇහි මේ වැඩ පිළිවෙල ඉතාමත්ම මායාකාරී. එහි මේ වැඩ පිළිවෙල ඉතාමත්ම සූක්ෂමයි. එහි මේ වැඩ පිළිවෙල ඉතාමත්ම වශයේ පවත්නවා. ඒක නිසා සරුවචනාංශ උපදෙස් දෙනකොට එයින් පටන් ගත්තට කන නාසය දිව කය කියන මේ පහෙන් කයේ තමයි විස්තර කළ දෙන්නේ. ඒ නිසා අපි ආනාපාන සති භාවනා, පිම්බීම හැකිලිම් භාවනා, වම දකුණ භාවනා කරනකොට ඒ අරමුණ පටන් ගන්නකොට ආස්වාද ප්‍රසවාස දෙක බොහොම ගොරෝසුවට වැටෙනවා. ඒ නිසා අපිට හිතා ගන්න පුළුවන් ආස්වාසයේ හිත පවත්නවා නම් ප්‍රස්වාසයේ හිත නැහැ. ආස්වාසයේ හෝ ප්‍රස්වාසයේ හිත පවත්නවා නම් ඇහි කනේ නාසයේ හිත මේ හිත නැහැ. කයේදී ආනේ උරුගොරෝසු ආස්වාද ප්‍රස්වාසයකට හිත ගියා දැනගත්තාම ඒකත් මෙනෙහි කරනවා නම් එකින් කෙලෙස් නැහැ. දැන් මොකද වෙන්නේ ආස්වාසේ ආස්වාසේ වශයෙන් මෙනෙහි කරන ඒකේ ගති ලක්ෂණ ස්වභාවික ලක්ෂණ දරගන්න. ප්‍රස්වාසේ ප්‍රස්වාස වශයෙන් මෙනෙහි කරනවා. එතකොට ඒක ස්වභාවික ලක්ෂණ දරගන්න. මේකටම නැවත නැවත හිත යනවා නම් දැන් මේ යෝගාවචරයට හම්බ වෙනවා සත්පුරුෂයෙක් නම් මේ යෝගාවචරය අවස්ථාවක් ওই දීර්ඝව තිබුණු ආස්වාස ප්‍රස්වාස කිති වෙලා ආස්වාස ප්‍රස්වාසයේම හිත තිබුණට සංසිඳන වෙලාව. එතකොට අර ඇහැ කන ජීවනාශය මන කියනවා එතකොට සංසිඳිලා. මොකද හිත තියෙන්නේ කයේනේ. දැන් කයේ තිබුණු ආනාපානේ සංසිඳීම නිසා ඒකෙත් කෙලස් ධාරාව සංසිඳෙන්න පටන් ගන්නවා. හිත ආනාපානේ සංසිඳෙනවා. සංසිඳීගල සංසිඳීගෙන යනකොට ඒකේ තව තවත් අස්තර විස්තර බලන්නේ කියලා කියනවා හිත වටපිට යන්න දෙන්නේ නැති වෙන්න. සත්ත්ව වේදනා හිත වලින් ආරසා කරගන්න. ආරසා කරගෙන ආරකේම තම්පත් වෙනකොට එයින් කෙලෙස් උපදින ගතියත් අඩු වේගන අඩු වේගන යනකොට ඔන්න යෝගාවචරයට එන අවස්ථාවක් ආනාපාන හුදුවට සංසිඳුන සමහර වෙලාවට ওই ධ්‍යාන භාවනා කරන සමත භාවනා කරන කෙනෙකුට නම් උපචාර අවස්ථාවේදී ඒ වගේම විපස්සනා භාවනා කරන කෙනෙක් නම් ඒ අරමුණට කෙලින්ම මූණ දාලා අරමුණත් එක්ක ළඟ ළඟ මෙනෙහි කර මෙනෙහි කරන යනකොට මුදුවට තේරෙන්න පටන් අර ගන්නවා ඒ අනිකුත් රූප වේදනා සද්ද වලින් බාධාවකුත් නැහැ. ආස්වාද ප්‍රසවාසයේ අරමුණයි හිතයි තාමත්ම සමීපස්ත වීම නිසා කිසියම් ක්ලේශයක් නැතුව ඒකේ නීවරණ ධර්මයන්ට එන්න බැරි චිත්තක්ෂණ කීපයක් එන්න පටන් ගන්නවා. අරමුණේමයි හිත තියෙන්නේ. සමීපවමයි උච්ඡන්නව හිත තියෙනවා. ඒකෙත් නෑ මේ නීවරණ නෑ. එතකොට මේ මහා කැලයක් නැද. මහා අන්ධකාරේ කටුකොහල් වල බඩගගා රිංගගෙන කූඩල්ලෝ සර්පයෝ වන සත්තු ඉන්න කැලයක් මැද අකුලක් තුලින් රිංගාගෙන ගිය කෙනෙක් ඒ අකුල ඉවර වෙලා බෙල්ලෙලියකට වැටුණා වාගේ ඕන කලෙලියක් එනවා. ආනේ කලෙලිය එනකොට Tamanට තේරුම් ගන්න පුළුවන් වෙනවා මගේ හිත ඇහැ කන නාසය දිව කියන තැන්වල විහිදලත් නැහැ. ආස්වාද ප්‍රසවාසයේ හොඳට සාන්ත වෙයික වැටලා තියෙනවා. ඒකෙන් කෙලෙස් උපදින්නෙත් නැහැ. ඒක නිසා දැන් තාම ධානයක් හෝ ධාතු මනසිකාරයක් පාළ වෙලත් නැහැ. බොහෝම සාන්ත තැනකට එනවා. එතකොට කාය විඥානේ කාය සංපස්සේ තමයි තියෙන්නේ. ඒ උපතින වේදනා බොහෝමත්ම උපේක්ෂාසහගතයි. ඉතින් මේක අර සීලයක සමාදන් වෙච්ච නැති එහෙම නැත්නම් භාවනා කළ හිත තැම්පත් කරගෙන නැති කෙනාට මහා කලකොල භාවයක් බවට පත් වෙනවා. දැන් මම මොකද කරන්නේ? මොකේද හිත පවත්න්නේ? මම සමත භාවනාද කරන්නේ? විපස්සනාද කරන්නේ? මොකද්ද අරමුණු කරන්න ඕනේ කියලා අර කෙලෙස් උඩේ හිටපේ කරනට කෙලෙස් නැති දැනට ආවම කූඩල්ල කොට්ටේ උඩ තිබ්බා වගේ ඉතින් මේ දුෂ්කරතා පහළ වෙනවා. කලකොල ගති පහළ වෙනවා. අර තියෙන විවේකේ බාධා කරගන්න. අසත්පුරුෂ වැඩ කරනවා. එක්කෝ ඒ වෙනුවට ඇද්ද ගැරලා හෝ අඩු ගානේ කයවත් තියනවාද කියලා බලන්න. ඒ නැත්නම් හයියෙන් හුස්ම අරගෙන බලනවා මේ හුස්ම තියනවාද කියලා. එහෙම නැත්නම් ඊගාට දින සද්දයකට හිත දුවනවා. වේදනාවට හිත දුවනවා. මොකද අර කෙලෙස් බරිතව සංසාරේ ගත කරපු කෙනාට අර කෙලෙස් නැති තත්ත්වයට එනකොට හසිරෙන හැටි දන්නේ. කුඩාලා නිකන් කොට්ටේ උඩ තිබ්බා වගේ. කුඩාලා කැමැතිම තෙතමනේ අඳුරට. ඉතින් ඌ කොට්ටේ උඩ සැපක් නැහැ. මිනිස්යාට නම් කොට්ටයක් මෙට්ටයක් නැදක්ක තිල්ලක් කිව්වම සැපක් විවේකයක්. නමුත් කුඩැල්ලට එහෙම බෑ. වගේ කෙලස් පරිත හිතර පුරුදු කරන්න ඕනේ. මේ කාය සංපස්සේ ඉන්නේ. ඒ කාය සංපස්සේත් ලැබෙන වේදනාව දැන් බොහෝ මධ්‍යස්ථයි. තද සැපක් හෝ තද දුකක් නැහැ. මේක බොහෝම මේ ඥානයේට කිට්ටුයි. ඒ වෙලාවේදී අපි බැලුවොත් මේ ආස්වාස ප්‍රසආදේ හැපෙන තැන නොදක්කට නොදැනුණාට ආස්වාදයෙන් ප්‍රස්වාදයෙන් වෙන්කොල දැනගන්න බැරි තරම් සියුම් වුණාට දැන් හිත තමන්ගේ හිත පවතින්නේ මේ කාය අරමුණු කරගෙන. ඒ කාය අරමුණු කරන්නේ කාය ප්‍රසාදේ අරමුණු කරන්නේ ඒකටවත් හුස්ම රැල්ල වදින තැන අනුවයි. හිතේ ඉස්ල වැඩි තැන අනුව හිත පවත්වාගෙන යෑම අනුවයි. එතකොට මේ හුස්ම රැල්ල කියන බාහිර ආරම්මණය ඇවිල්ලා වායෝ පොට්ටබ්බ ධාතු ඇවිල්ලා කාය ප්‍රසාදයේ මේ කිටි කවනවා එතන පොඩි සංඥාවක් දෙනවා. ඒ අනුව එතන වේදනාවක් තියෙනවා බොහෝම තුනී බොහෝම අධ්‍යත්ත වේදනාවක්. ඒ ස්පර්ශය නිසා මේ වේදනාව පහළ වෙන්නේ. ඒ නිසාමයි ඒක හඳුනාගන්නේ. නමුත් මෙතන හඳුනා ගන්න බැරි තරම් බොහොම සියුම්. ඒ වගේ සියුම් භාවය නිසා මේ අපි චේතනා පහළ කරනවා නොදන්නා කෙනා අසත්පුරුෂ කෙනා භවනා නොදන්නා කෙනා හිතවිලි පහළ කරනවා. දැන් මම මොකද කරන්නේ? මට ආනාපානෙ බලන්න කිව්වා ඒක නෑ. එහෙම නැත්නම් මට දැන් හිත පවත්වන්න තැනක් නෑ. මම බෑ දැන් සමත කරන්න ඕනේ විපස්සනා කරන්නද ගුරුරයා හම්බෙන්න ඕනද කියලා හිතවිලි පහල කරනවා. ඉතින් ඒව මොනවා කරන්නතු ඕනේ නම් ඉන්න පුළුවන් තරක් මෙතන. නමුත් ඉන්න දන්නේ නැහැ. ඒක නිසා හොඳට දැනගෙන ගියොත් මේ ස්පර්ශය නිසා වේදනාව පහළ වෙන හැටි, වේදනාව නිසා හඳුනා ගැනීම පහළ වෙන හැටි, හඳුනා ගැනීම අනුව චේතනා පහළ වෙන හැටි, තර කය තැම්පත් වෙච්ච වෙලාවේ මේ ආනාපාන තැම්පත් වෙච්ච වෙලාවේදී සතිය පිහිටු වෙලාවේ හොඳට චිත්‍රයක් වගේ පේන්න පටන් ගන්නවා. ඒ වෙලාවේදී ඒ නිසා එවුවා අවබෝධ වීම පිණිස කිසිම හිතර කලබලයක් නොකර මෙන්න මේ විවේක වෙච්ච අවස්ථාවේ හිත පැයක් හමාරක් පවත්තන්නේ කියන. පවත්නකොට තමයි මෙවුවා දැනගෙන දැන් මේ සිද්ධ වෙන්නේ ඔක්කොම විචල්්‍ය සාධක සියල්ල තහවුරු කරගත්තට පස්සේ වෙනද වේගයෙන් සිදුවෙන වැඩ පිළිවෙල බොහෝම හිමීට වේගය අඩු කරලා පෙන්වන්න පටන් ගන්නවා. ආනේ පෙන්නකොට ඒක තමයි විවේක බුද්ධිය කියන්නේ. මේ තමයි මම දැන් මෙතන කියන්නේ. මේ තමයි නීවරණ නැතන කියලා කියන්නේ. මේක තමයි සතුටු විය යුත්තේ. එහෙම නැත්නම් ප්‍රමෝද විය යුත්තේ කියලා දැනගත්තොත් ඒ යෝගාචරයට අර අස්සම් බයං කාය සංකාරං අස්ස ශික්ෂාමිති සික්කති කියන විදිහට කාය සංස්කාරයන්ගේ සංසිධීමත් එක්ක ආස්වාස් ප්‍රස්වාසයේ සංසිධීමත් එක්ක ප්‍රීති සම්බොජ්ජංගේ නැත්තම් ප්‍රීති පටිසංවේදී කියන විදිහට අතුලත ප්‍රමෝද පීඨ පහළ වෙනවා. ඒක කවදාකවත් පහළ වෙන්නේ නැහැ සැක සංකසයිත හිතකට. මම මේ ඉන්නේ කොතනද මොකද වෙන්නේ කියලා තක්මුක් වෙන හයියෙන් හුස්ම ගන්න ඇස් දෙක අරලා බලන හිතට ගන්න බෑ. යම් විදිහකට මේක තමයි ලැබිය යුත්තේ වැඩි යුත්තේ මේකයි පුහුණු කළ යුත්තේ කිව්වොත් ප්‍රීතිය පහළ වෙනවා. ඒ වාගේම ඔය කිරිමානන්ද සූත්‍ර වගේ තැන්වල ඒකේ මේ කාය පස්සම්බණය නැත්තම් පස්සම්බයං කාය සංකාරං කියලා ආස්වාද ප්‍රසවාස්තිකේ සංසීවර පිටිපස්සේ තියෙන පීටි පරිසංගී. ඊගාට පස්සේ පෙන්නනවා පස්සම්බයං චිත්ත සංකාරං චිත්ත සංස්කාරෝ වේදනා සංඥා සංසිත මේ සංසිතෙන් ආස්වාස කරනකොට කොට ඊගාට චිත්ත පරිසංවේදී කියලා මේ කලකොල නැති හිතම දැක දැක වේදනා කරන අබෙක් ප්‍රමෝදයන් චිත්තං කියලා අති ප්‍රමෝදයක් පහළ වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙතෙන්ට එනකන් නම් මම හිතනවා මෙතන ඉන්න හුඟ දෙනෙක් ඇවිල්ලා තියෙනවා. නමුත් මෙතෙන්ට ආවට පස්සේ කලකොල වෙන එක. බය උපදවන එක, සැක උපදවන මංගියාට මොකද කරන්න ඕන කියන එක නිසා මේ අති ප්‍රමෝදයේ හෝ ප්‍රීතිය පහළ කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා. දන්නේ නැති තත්ත්වයක් තියෙනවා. ඒක පිළිබඳව මේ අදක්ෂ තත්ත්වයක් තියෙනවා. ආ ඒ නිසා මතක තියාගන්න ඕනේ. මෙතන මේ වෙන වැඩ පිළිවෙල දැන් හොඳටම වේග අඩු වෙලා තියෙන්නේ. Taman අතේ පාලනයක් අඩතේ වගේ තියෙන්නේ. ඕකට මේ පෑතිතියට බොරදියක් කරන වාගේ සැක සංකා උපදවන්නේ නැතුව අපිට මේ විදිහටම පැයක්මාරක් හිටෝ නැහැ කියලා දිගට හිටියොත් නිකන් මේ කිරියක්යක් හයි වෙනවා වාගේ. ඉත තැම්පත් වෙනකොට ඕක තුල ප්‍රමෝද පීටි පහළ වෙනවා. ඒක ඊ타මත්ම අහඹු සංසිද්ධිය. ඒ අහඹු සංසිද්ධිය නැත්තම් දන්නා වේදනාවට තමයි හිත මෙතන යන්නේ නොදන්නා වේදනාව. අදුක්කම සුඛ වේදනාවට. දන්න වේදනාව කියන්නේ සැප දුක් දෙක. ওই දෙක හොයන්නේ ඔතාකල් සංසාරේ තමයි. ඉතින් ඒක නිසා ස්පර්ශය සිදු වෙන වෙලාවේදී එතන ස්පර්ශය සිද්ධ වෙනවා. කාය සම්පස්සේ සිද්ධ වෙනවා. ඒ සම්පස්සේ අනුව පහළ වෙන වේදනාව මෙතන සැපකට හෝ දුකකට නොදැනුණාට වේදනාවක් තියෙනවනේ විඳිනවනේ කොහොමද ඒක දන්නේ? ඒක දන්නේ මොකද මම මැරිලා නැහැ. Tamanta සිහි නැති වෙලා නැහැ, විසඤ්ඤ වෙලා නැහැ, නිදිමත වෙලා නැහැ, විඳීමක් තියෙනවා. ඒ විඳීම හඳුනන්නේ නැති එකයි ප්‍රශ්න තියෙන්නේ. අපි හඳුනන්නේ ගොරෝසු දේවල් විතරයි. අපි හඳුනන්නේ මේ සරපරස දේවල්. දැන් මෙතෙන්දි මොනවා කතතෝ කී කරු වෙලා තියෙනකොට අපි හඳුනන්නේ නැති නිසා අර දන්න මේ අවුල හොඳයි හඳුනන්න අන්නාඳුන මේ විවේකයේ අර අපි නිතර මතක් කරගන්න උපමායක දන්න කණවැන්දෝ හොඳයි නොපුරුදු දීගට වැඩිය කිය උෂ්ම ගන්නට හෝ මොනවාර දෙයක් ඇති කරගන්න. යම් විදිහකට මේක හඳුනාගත්තොත් මේ අදුක්කම සුඛ වේදනා ඇවිල්ලා තියෙන කියලා ඊට පස්සේ Tamanට තේරෙනවා මේ සැප දුක දෙක ඇති වුණොත් චේතනා පහළ සැප වැඩි කරගන්න දුක නැති කරන්න මේ අදුක්කම සුඛය ආවට පස්සේ ඒක නඩත්තු කරන්න කල්පනා ශක්තිය නතර කරන්න. හිතේ දේවල් නතර වෙන්න ඕන. කොටිම නීවරණ නතර වෙන්න ඕන. පෑදීට ගොරදී එකට වෙන්න නරකයි. ආන්න එතකොට tempat බවක් ඇති වෙන්න පටන් ගන්නවා. අන්න එතකොට තමයි තේරෙනවා ඒ අර වේදන ඇවිල්ලා අදුක්කම සුඛ දෙකෙන් ඒ කියන්නේ කාම අරමුණු ආශ්‍රය කරගෙන පහළ වෙන වේදනා නැප දුක් වේදනා නැතුව උපේක්ෂා වේදනා ආවොත් පමණක් එතන ඉඩක් හම් වෙනවා නිරාමිෂ ප්‍රමෝදයට සහ ප්‍රීතියට. තාමතර ඕලාරික කාමුක ප්‍රීතියට නැත්නම් අයියෙන් හුස්ම අරගෙන ඇස් දෙක ඇරලා නැත්නම් එන සද්දවලට හිත දීලා එන බාහිර ආරම්භන දිගේ ගත්තොත් අර ප්‍රමෝද ප්‍රීති පහළ වෙන්නේත් නැහැ හිතවිලි පහළ වෙලා අවුලකටපත් වෙනවා ආපහු අර වෙල්ලිලේට ආපු මිනිස්සේ ආපහු කැලිටරින් ගාගත්තා වාගේ කොළුව කෙලින් කරගෙන යන්න බැරි තැනකටපත් වෙනවා විවේකයට ආවට පස්සේ කාගේ කරනවනම් එතකොට ප්‍රමෝදය ප්‍රීතිය ආදී මේ නිර්ආමිෂ ශාප විඳින්න පුළුවන් වෙනවා. ඉතින් මෙතන ඊටාමත්ම සංදි ස්ථානයක් මේක සමත භාවනාදී ඉස්සල්ලාම මේ කඩයිම පේනනවා යෝගාවචරය. ඒ කඩයිම පැන ගන්න බැරි වුණොත් හැමදාම කාම ලෝකෙම අසරණ වෙලා අතරමං වෙලා වලිගය හපා ගන්න දඟන්න බල්ලෙක් වාගේ වටේ වටලා හලල්ලේ කරකෙන්න වෙනවා. මෙත් ඇහි වෙනවා. භාවනාව කුරුල් වෙනවා. කුරුල් වෙනවා. නමුත් යම් විදියකට මේ උපචාර සමාධියේදී මේ දක්ෂතාවය ඇති කරගෙන අර්ථන සමාධියකට යනවයි කියලා කියන්නේ මේ ආමිෂ ප්‍රීතිය අමතක කරලා නිරාමිෂ වූ මේ රූප ලෝකයට හිතවර්ධනය කරයි. නමුත් ඒක ඊ타මත්ම මනබඳන සුළු. මොකද වියදමක් නැහෙනි. ඉබේ හම්බෙන දෙන්නේ. ලත්තා මුධා නිබ්බුතින් බුඤ්ජමානා කියලා කියන්නේ මුධා කියලා කියන්නේ වස්තුවෙන් තොරව. නොමිලේ ලද්දා මුදා නිබ්බුතින් බුඤ්ජමානා කියන්නේ මෙතන හම්බෙන්නේ නිබ්බුතිය නෙවෙයි මේ ධ්‍යාන සුඛේ. ඕකේ හිත් බඳින. ආන්නේ මේ හිත් බඳින්න නැතුව තව ඉස්සරහට යන්න නම් ඔය ආනාපානිය අර පස්සම්බයන් කාය සංඛාරං වලට පස්සේ පීචි පරිසංවේදී කියන තැන නෑලී ගත කරොත් බල දැනගෙන තව ඉස්සරහට හම් වෙනවා පස්සම්බයන් චිත්ත සංඛාරං චිත්ත පරිසංවේදී වලට පස්සේ අභිප්‍රමෝදයන් කියලා ආයත් හම් වෙනවා මේ සමත නැත්නම් සමාධිමය සුඛයට පස්සේ විපස්සනාමය සුඛය. ඒකත් නෙවෙයි නිවන කියන්නේ. ඒකත් ගෙවම් කරන්න ඕන. ඒක ගෙවම් කිරීම තමයි විපස්සනා ඥානවලදී සිද්ධ වෙන්නේ. අවසානයේදී අපි බලාපොරොත්තු වෙන්න තියෙන්නේ අවේදිත සුඛය. ඊරාමිෂ සුඛයක් නෙවෙයි. ඊරාමිෂ සුඛය තමයි කාම සුඛය දුරුවන් කිරීම සඳහා අපි වාංගුවට ගන්න. අඩේට ගන්න. ඒකට වාංගු කරලා තමයි අපි කාම සුඛේ ප්‍රතිස්ථාපනය කරන්නේ. ඊට පස්සේ අපි මේ නිර්ආමිෂ සුඛය අවේදිත සුඛයෙන් තමයි දුරු කරන්නේ. ඉතින් අන්නේ අවේදිත සුඛයෙන් දුරු කිරීම අර පළවෙනි දෙවෙනි කඩයින් පැනපු කෙනාට ලේසි පෙරහුරුවක් තියෙනවානේ. සුද්ධ විපස්සනා කරන කෙනාට ඒක සම්පූර්ණ අභිෝගයක් වෙනවා. ඒ පුද්ගලයා වරද්ද වරද්ද හරිගස හරිගස වරද්ද වරද්ද හරිගස හරිගස යනකොට තමයි ඕක හම්බ වෙන්නේ. ඉතින් ඕක සම්බන්ධයෙන් ඒ කියන්නේ මේ වේදනාව ප්‍රත්‍ය කරගෙන ඊට පස්සේ පහළ වෙන තියෙන මේ හඳුනා ගැනීම සහ චේතනා නතර කිරීම සම්බන්ධව මේක විපස්සනාමේ පැත්තෙන් වැදගත් වෙන නිසා මාක් සූත්‍රවල මෙතන වැදගත් සම්දිස්ථානයක් විදිහට පෙන්නනවා. කොටින්ම කියනවා නම් මේ වේදනාව පිළිබඳව වේදනාව කියන්නේ මෙතන අපි විඳීම. දුක් වේදනාව නෙවෙයි. විඳීම පිළිබඳව අවබෝධ තමයි වේදය කියලා කියන්නේ. කොතම ප්‍රතිවේද කරනවා කියලා කියන්නේ. ඒ වේදනාවට යට වෙලා සැප වේදනාව පස්සේ අඬාගෙන දුවන එකත් දුක් වේදනාව වෙනකොට එපා එපා කියලා අපුයත් දෙක ගහගන්න එකක් නෙවෙයි මේක සැප වේදනාව මේක දුක් වේදනාව කියලා දෙක වෙන්කොට දැන ගැනීමත් ඒ දෙකම තියෙන අදුක්කම සුඛ වේදනාවත් වෙන වෙන වශයෙන් දැනගන්න පුළුවන් නම් ඒක කියන වේදය කියලා ලෝකෙම තියෙන දැනුමට කියන්නේ වේදය කියලා වේදගු කියලා කියන්නේ සියල්ල දක් වේදේ පරතරයට පැමිණි වේපාරගු වේදගු දෙකම කියනවා. අපේ සාසන ගන ප්‍රතිවේද කරනවා කියන්නේ. ඒ නිසා මේ වේදනාව එනකොට ඒකට අඬා වැටෙන්න ගත්තොත් සතුට වෙන්න හෝ කනගාටු වෙන්න ඒ කියන්නේ වේදනාවට යට වෙනවා. වේදනාව අවබෝධ කරගන්න. අන්නේ වේදනාව අවබෝධ කිරීම සම්බන්ධයෙන් වැදගත්කම දක්වන්න මට මතක් වුණා මේ නැත්නම් හිතුණා මේ වෙලාවේ මතක් කරන්නයි කියලා. මේ අංගුත්තර මේ මජ්ක්‍ධිම නිකායේ තියෙනවා දිග සූත්‍රයක් නන්දකෝ වාද සූත්‍රය කියන්නේ. අනේ නන්දකෝ වාද සූත්‍රයේදී මෙන්න මේ පුරුක අල්ලගෙන විශාල පිටිසකට මේ නිවන් දොර ඇරලා දීම පිළිබඳව ටිකක් විස්තර සහිතව සඳහන් වෙනවා. ඒ නිසා මට හිතුවා මෙතනදී සාධක සූත්‍රයක් වශයෙන් ඒ නන්දකෝ වාද සූත්‍රය ගැන හදාගන්නයි කියලා. සරුවචනාසේ වැඩ ඉන්න කාලෙම අපි දන්නවා නන්දහාමුදුරුවෝ කාමයේ නිසා හරියට අතපුච්චගත්ත කෙනෙක්. ඒ නන්දහාමුදුරුවෝනේ මේ අර මේ අනුරුද්ධ මහරහතන් වහන්සේත් අනුරුද්ධ මහරහතන් වහන්සේත් ඒ වගේම ඒ රාජ්‍යයටපත් වෙච්ච අනිකු ශාක්‍ය කුමාරයා ලස්සනම ජනපද කල්යාණීය මේ පාවා දෙන දවසටත් ඉස්සල දවසේ සරුවචනාංශයේ මාලිගාවට වැඩි වැඩලා මේ ලෝකේ කවදාකවත් කිසිම කෙනෙකුට කරන්න නැති විදිහට කාම ලෝකයේ පැත්තෙන් බලනොත් මහා අපරාධයක් කෙරුවා ඉතින්. සරුවචනාංශයේ පැත්තෙන් බලනොත් ලොකු බේරා ගැනීමක් බේරාගත්තා. ඒක ඔය සංස්කෘත කාව්‍යවල පුදුමාකාර ලස්සනට පෙන්ලා දීලා තියෙනවා ඒ නන්දහාමුදුරන්ගේ වග ඒ වෙච්ච සංගතියේ මිනිස්සු එතෙන්දි බේරගත්තට පස්සේ නන්දහාමුදුරුව ගත කරේ මේ පුදුමාකාර වේලිච්ච, දිරච්ච, කඩිච්ච, paludu වෙච්ච ජීවිතයක්. නිතරම කල්පනා කරේ දැන් හෙට විවාහ වෙන්න හිටපු අර තුරුණු වයසේ හිටපු නන්දා මේ රූප නන්දගේ එහෙම නැත්නම් ජනපද කල්යාණි නන්දගේ වචනේ. ගියත් හිමිනි වහා එන්න එච්චරයි. ඒ වගේම මේ ගෙට කෙවතින්ද පය තියන්න විතරයි තිබුණ යුවරජකම. මේ සේරම තීති සරුවචනාංශි දැටි ග්‍රහණයකට ලක් කරලා ඉතින් භාවනා කරන්නේ. මොන භාවනා කරන්නේ? ඇතනහර පෑදිලා බලාගත් අතේ බලාගෙන ඉන්නවා. ඊපස්සේ සරුවචනාංශි මේ නන්දහාමුදුර ගැන ඇයි මේ අර අර කාම ලෝකේ සම්පූර්ණ සැප මුදුන්පත් පැමිණෙන හිටපු මිනිස්යාන මේ ඇදගෙන මේ කහ සූරක් පොරවගෙන ඊට බාලා ගහකොළ තැම්පත් කරාට මොන භාවනාවක්. පස්සේ සරුවචනාංශයේ අඬගහන ගිය දිවි ලෝකේ. ඒ දිවි ලෝකේ යන ගමනේ තමයි කුරුටු වැන්දිරිකුත් පෙන්නාගෙන ගිහිල්ලා ඉවර වෙලා ඒ දිවි ලෝකේ පෙන්නන වෙලාවේදී සරුවචනාංශයේ ඒ දිව්‍යාංගනාවගේ විස්තර කියලා දෙනවා නන්දට. සන්දහමතු එතකොට ඉන්නේ වේලිච්ච මනස්කේ මොනක කරන්නේ? සන්දහමතු ගිහිල්ලා කියනවා ඒ පරියංගේ මේ පපුව වගේ කොච්චර ලස්සනද බලන්න කියලා දේවතාවන්ගේ පපුව. පරියංගේ කකුල් වගේ කොච්චර ලස්සනද කියලා බලනවා අහන්නේ බලන්නේ කියලා කියන දේවතාවන්ගේ කකුල් කැමති නැද්ද කියලා නම් කවුරුත් කියාගන්න. ඒ නිසා නිකන් හරියට මේ රස කැවිලි කඩයක් ළඟට ගිහිල්ලා වෙලා මේ රස කැවිල්ල මෙහෙමයි මෙහෙමයි කියලා කියනවා වගේ සම්පූර්ණ අර දේවතාවියෝ පෙන්නලා සුරංගනාවියෝ පෙන්නලා එයාත්ගේ අංගපසංග විස්තර කර කර පේනවා නන්ද ඔබ කැමති නැද්ද මේ කෙනෙක් ලබා ගන්න. ඉතින් ඒකෝටදී කටෙන් කියලා වැක්කරනවනේ. ඒතර කියනවා මේ කැමැති ස්වාමීන් වහන්සේ අර උඟ කාලයකට පස්සේ නියන් සායකට වැස්සා වාගේ අර පෙඟිච්ච වේලිච්ච කාම ආශාව ආයමතු වුණා. ඊට පස්සේ මේ එහෙනම් උඹට මේ කමටහන වඩාවුවොත් අනිවාර්යයෙන් මේ කෙනෙක් ගන්න පුළුවන්. ඒක නිසා දැන් ඕක මතක තියාගෙන ගිහිලා කමටහන වඩමු. ඉතින් ඊට පස්සේ නන්දහාමුදුරුව අර කාම සුඛය අමතක කරලා ඊගාවට හම්බ වෙන මේ දිව්‍යමය කාම සුඛය ගැන කල්පනා කළා තදින් භාවනා කරා ඒ භාවනා කරලා තමයි ඉතිපස්සේ සිද්ධි රාශියක් තියෙනවා. එතකොට නම් දහමතුරන්ට අර ජනපද කල්යාණේ පෙන්නේ අර පිච්චිච්ච පුලුටු වැඳිරි වගේ කියන. ඒ තරම්ම අර දිව්‍යාංගනාට හිත් බඳලා කොහොම හරි භාවනාවේදී Taman මේ රවටුන රැවටිල්ල. නැත්නම් සරුවචනන්සේ මේ කරපු වැඩේ තේරිලා වස වස විලජ්ජාවකටපත් වුණා මේ ඥාන රූපයකට නේද මම මේ භාවනා කරන්නේ මේකට නේද මේ සරුවචනාංශේ මාවත් අල්ලලා මහා විශාල විහිළුවක් පාට මාපත් වුණේ කියලා මහා සංවේගයක් පහළ වෙලා රහත් වුණා. රහත් වුණාට පස්සේ මේ කාන්තාවක්සේ දුරින්ම දුරුවන් කරා කවදාකවත් කියන ඊට පස්සේ කාන්තාවන් දකින්න. අප්‍රිය වුණා. මේකේ නේද මේ සම්පූර්ණ මේ පහින්දන පැහිඳිලා සංසාරේ මේක නේද කියලා. ඉතින් මේ භික්ෂුණී ආවාසයට නන්දහාමුදුරන්ට භික්ෂුණී අවවාදෙන්ට යන දවසට යන්නේ. හැබැයි භික්ෂුණී නාදලා හරිය කැමැති නන්දහාමුදුරන්ගේ බණ අහන්න බොහෝම දක්ෂයි. ඇත්තනේ කාරණාව කෑවනේ රාත්තල් ගාන දැනගෙන කාපු කෑමක් නැතිනම් ටොංගණන් කෑවේ. ඉතින් භික්ෂුන් වහන්සේලා බණ අහන්න කැමති නම් කවදාත් යන්න ඕන නිසා එක දවසක් නන්දහාමුදුරන්ට බණ කියන වාරේ පැමිණිච්ච දවසක මහ ප්‍රජාපති ගෝතුමී 500ක් මේ අලුත් පැවිදිච්ච භික්ෂුණීන් වහන්සේලාත් එක්ක සරුවචනන්සේ බහැදකල වැඳලා අවසරයි ස්වාමීන් වහන්සේ අද අපේ පොයේ දවස අපිට අවවාද ටිකක් ලැබෙන්නේ කියලා. ඉතින් සරුවචනන්සේ කතා කරලා හුවා අද කොයි තෙරුණාචරද මේ වාරේ පැමිණලා තියෙන කියලා ආනන්දහාමුදුර. ඊට පස්සේ අද නන්ද තෙරුණාචරද. ඊට පස්සේ මේ මොකද නන්දහාමුදුර යන්නේ නැද්ද මයි ළඟට එන්නේ මොකද මේ උපදේශ කන්නේ කියලා නන්ද සෝනන්ද ප්‍රතිපදාවක් වශයෙන් චාරිත්‍රාක් වශයෙන් වික්කුණිය අපාවතට යන්නේ වික්කුණු පස්සට යන්නේ ඒක නන්දහාමුදුර කැඳෙව් කැඳවක නන්ද ඵලයන් බණ කියපන් අමුණක්වත් නැහැ දුවෙත් නැහැ කම්සිත නැද්ද කියලා ඵලයන් බණ කියලා ඉච්චා පස්සේ නන්ද සාංශකුණ කොළඹ සූප බැඳගෙන පාත්‍රේ කරේ දාගෙන පින්න වාතය කරලා ඇවිල්ලා දුක්කුණ වාතයට ගිහිල්ලා ඉතින් අර 500ම දැන් හොඳයි අල්ලගත්ත අද බෑ කියපන තවුණාගේ ඒ කට්ටිය දිනපොදාවනේ වික්ෂුණීන් වහන්සලා දිනපොදා නන්දහන් රෝගීලා ආසනේ ඉඳගෙන කියනවා නැගිනියනේ මට අද බික්කුණ ඕ අද දෙන දවසේ අව බණ ටිකක් කියන්න කියලා බුදුහාමුදුරුවෝ කියලා දෙනවා මම දැන් උඹලත් එක ධර්ම සාකච්ඡාවක් කරන්න ලැහැත්තියි උඹලට යම් කිසි දෙයක් තේරෙනවා නම් ඒක තේරෙනවා කියා බලන්න. තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ කියා බලන්න. එතකොට මොනවා හරි දැනගන්න ඕන නම් ස්වාමීන් වහන්සේ මට මේ කාරණාව දැනෙන්න තේරෙන්නේ නැහැ කියලා කියපල්ලා කියලා බොහොම පටන් ගත්තා. එතකොට මම ඔක්කොමලා 500 මතක් කරලා කිව්වා බොහොම සන්තෝෂයි ස්වාමීන් වහන්සේ ඔන්න ඔය විවෘතකම නිසායි අපි ඔබ වහන්සේ මේ ප්‍රයෝග කරලා ගෙන්නගත්තේ. අනේ ඔබ වහන්සේට වැටහෙන්න ඕනේ අපිට කිය යුතු දේ කියලා. ඊට පස්සේ නන්ද හඳුරු මේ ද්වයන් සූත්‍රයේ වාගේ බොහොම ලස්සනට හැම කෙනෙක් එක්කම ධර්ම සාකච්ඡාවට පෙළඹෙනවා. මේ ඇහැ ඒකාන්තයෙන්ම ස්ථිරකාර නිත්‍ය සුඛ සුබ දෙයක් නෑ. ඒකෙකින් ඔය කබ කඳුළු ගලනවා, ලෙඩ වෙනවා, වයසට යනකොට නොපෙනී යනවා, අන්ධ වෙනවා, নানা ආකාර දේවල් වලට ලක් වෙනවා අනිත්‍යයි. එතකොට ඒවට පේන රූප ඉස්සරහට ලකින රූප නිට්ටයද නැහැ. නිට්ටය නැති නිසා තමයි ඒවා නැවත නැවත බලමින් අපි නිට්ටය කරගන්න හදන්නේ. ඒ රූපත් නිතරම වෙනස් වෙන සුළුයි. අපි කැමති දේවල් ලැබෙන්නේ නැහැ. ඒවා අනාත්මයි. ඒ නිසා අනිත්‍ය දුක්ඛයි අනාත්මයි. ඒ නිසා මේ ඇහැට මේ රූපයක් දැකීම නිසා ඊට කනට නාසයට දිවට කයට නොගොයි. ඇහි පහළ වීම නිසා පහළ වෙන මේ චක්කු විඥානය කියන එක නිට්යද සුඛද සුබද අනේ ස්වාමීන් වහන්සේ ඒ අනිත්‍ය වූ ඇහැ මත අනිත්‍ය වූ රූප මත ඇති වෙන මේ චක්කු විඥානයත් සුඛයක් සුභයක් නැහැ වෙනස් වෙන සුළුයි. එහෙනම් නැගෙන්නේ මේ අනිත්‍ය වූ ඇහත් අනිත්‍ය වූ රූපත් අනිත්‍ය වූ චක්ක විඥානයත් යා පහළ වෙන්නා වූ ඒ ස්පර්ශය චක්කු ධම්පස්සය. ඒ නිට්‍යද සුඛද සුභද. මේක අර තුනමත් අනිත්‍යයි දුකයි අනාත්මයි නම් මේක කොහොම කොහොමද ස්වාමීන් වහන්සේ මේ ස්පර්ශයේ සුඛයක් වෙන්නේ. ඊට පස්සේ ඒ නන්ද ස්වාමීන් වහන්සේ මතක් කරනවා මේ නැගෙන්නේ මේ පහනපත් වෙනකොට ඒ තෙල් ටිකත් දැවිලා පිච්චිලා විනාශ වෙලා යනවා. හැලිලා නැති වෙලත් යන නිසා ඒකෙත් නිත්‍ය සුඛයක් සුඛයක් නැහැ. ඒ නිසා ඒකට දැල්ලපත් වීමට ගන්නා වූ පාන් තිරය ගත්තාම ඒකෙත් පටන් ගන්නකොට සම්පූර්ණයෙන් පටන් ගත්තා සම්පූර්ණෝක පිච්චිලා යෑම තමයි පහන කියන්නේ. පත් වෙච්ච නැති තිරයක් නෙමෙයි තිරේ පත් වෙච්ච තැන දිශාස් පටන්ම වෙනස් වෙනවා. මහා නැගණියනේ මේ තෙල් නිසා මේ පහන් තිරේ තෙල් උරාගෙන පහනපත් වෙන දැල්ල ගත්තාම පහන් සිලුව නටනට තමයි පත් වෙන්නේ කිසිම නිත්‍යක් සුඛක් සුබක් නැහැ. ඒ නිසා තේලම්පි තෙලද අනිච්චන් දුක්ඛං අනාත්තං. වට්ටීපි පහන් වැටියද අනිච්ච දුක්ඛං අනාත්තං. අච්චේපි පහන් සිලුවද අනිච්ච දුක්ඛං අනාත්තං. එහෙනම් නැගිටින්නේ මේ විදියට මේ අනිත්‍ය දුක් අනාත්ම තෙල්මති. අනිත්‍ය දුක් අනාත්ම වැටියක්පත් වෙලා අනිත්‍ය දුක් අනාත්ම සිලුවක් ඇති වුණාම ඔකෙන් ඇති වෙන ආලෝකයේ ආభాසය නිට්ටයද සුඛද සුබද. ඒකාන්තම ස්වාමීන් වහන්සේ අනිත්‍ය දුක්ඛ යනවා. ඉතින්දී ඒ මේ ස්වාමීන් වහන්සේ කතාව කියලා යම් ආකාරයකට නැගෙනෙනි ඒ වාගේම මේ කයත් මේ කයට වෙච්ච මේ වායෝ පොට්ටබ්බ ධාතු නැත්තම් පටින් ඇති වෙන පොට්ටබ්බ ධාතුවත් නිසා පහළ වෙන්නා වූ නම් කාය විඥානයක් කාය සම්පස්සයක් තියෙනවා ඒ කාය සම්පස්සේ නිසා උපදින යම් වේදනාවක් තියෙනවා සැප වේවා දුක් වේවා අනත් මේ අදුක්කම සුඛ වේවා ඒ දුක් වේදනා නැත්නම් මේ වේදනා නිට්ටයද සුඛද සුබද ඒතර කියනවා නිට්ටයයි සුඛයි සුභයි කියන එක ගැළපෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒක වටින්නේ නැහැ. ඇයි කියලා අහනවා. එතකොට ඒ දිග සාකච්ඡාවක් මේ යන්නේ. ඒ මේ යම් හේතුව යම් කුමක් මොහක් නිසාද ඒ වේදනාව නිට්ටය සුඛ සුභ නැහැ කියලා කියන්නේ. එතකොට මේ භික්ෂුණීන් වහන්සේලා සඳහන් කරනවා තජ්ජං තජ්ජං බන්තේ පච්චයන් පරිච්ඡ තත්ත්‍යා තජ්ජා වේදනා උප්පජ්ජති තජ්ජස්ස තජ්ජස්ස පච්චයස්ත නිරෝධා තජ්ජං තජ්ජං තජ්ජං වේදනා නිරෝධයන්ති ස්වාමීන් වහන්සේ යම් යම් නැත්තම් ඒ ඒ ප්‍රත්‍ය හේතු කරගෙන ඒ ඒ වේදනා උපදීන්නේ ඒ ඒ හේතු ප්‍රත්‍ය නිරුද්ධ වීම නිසා මේ වේදනත් නිරුද්ධ වෙනවා එනිසා ඒක හරි තද වේදනාවක් නැත්නම් නුරුස්නා දැක්මක් නුරුස්නා ඇහිීමක් වෙනකොට හොඳ මන්ත්‍රයක් මේක තජ්ජං තජ්ජං පච්චයන් පරිච්ඡ තජ්ජා තජ්ජා වේදනා උප්පච්චති තජ්ජස තජ්ජස පච්චස නිරෝධා තජ්ජා තජ්ජා වේදනා නිරුද්ධයි තත්තට්ටු වේ වේද ප්‍රත්‍ය හේතු කරන සංසේ ඒ ඒ වේදනා පහළ වෙනවා ඒ ඒ ප්‍රත්‍යාගේ පහවීමෙන් ඒ ඒ වේදනා නිරුද්ධ වෙනවා එතකොට කියනවා ඒ නාන්ද ස්වාමී කියනවා අන්න හරි නැගිනේරි යම් කිසි විදියකට සුතවත් ආර්ය ශ්‍රාවකේ වේදනා දිහා බැලිය යුත්තේ ඔන්නෝමයි උඹලයි කියන කතාව හරි මම උඹලට උපමාවක් කියනවා. නම් කිසි හොඳට සාරුවට වැඩ මහා ගහක් තියෙනවනම් ඒකේ මුල අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඒ කියන්නේ ඒකේ ඉස්තිරසාර පැවැත්මක් නැහැ. ඒකත් අනිත්‍යයි දුක්ඛයි. මේ මුලේ කියන්නේ පොළොව යට තියෙන කොට. ඊගාට තියෙනවා කඳ උඩට තියෙන කොටද. ඒකත් අනිත්‍ය දුක්ඛයි අනාත්මයි. ඒකේ පහළ වෙනවා විශාල සාකාපලාස. ඒ කියන්නේ මේ අතුරු කිලි කොළ විශාලවට පහළ වෙනවා. එතකොට නැගෙන්නේ මේ තුනම අනිත්‍ය දුක අනාත්මනට විශාල කොළ නිසා පහළ වෙච්ච ඡායාව නිට්ටයද සුඛද සුබද කොහොමදක් කියන්න බෑ ඒක හේ හේවනල්ල නිට්ටය සුඛයි සුබයි කියලා ආන්නේ වගේ තමයි තජ්ජා තජ්ජා තජ්ජන් තජ්ජම් වේදනා පච්චම් පරිච්ච උපජේ තජ්ජා තජ්ජා වේදනා ඒ ඒ හේතු ප්‍රතිකරණ පහළ වෙන වේදනාව වෙනවනම් ඒ ඒ ඒ හේතුපත්‍ය අනිත්‍ය නම් මේ වේදනාව අනිත්‍යයි ආනින් විදිහට වේදනාවක් එනකොටම ඒ වේදනාව පිළිබඳව මේ වේදනාවට කට ඇරලා ඒක අහගෙන ඒක විඳ ගන්නට ඒක ලොක් කරන්නට ඒක නොදකින්න නොපතන් කියලා මරන්න නැති කරන්න දඟලන වෙනුවට ඒ වේදනාව વિશેයි වේදය දැනීම ඥාණය මෙන්න මේ විදිහට පහල කර ගන්නවා නම් දැන් මේ වේදනාව පහල තියෙන්නේ දණිහේ ඒ දණිය වේදනාව ඇතිලා තියෙන්නේ මගේ හිත ඒ වෙලාවේ තියෙන්නේ ආනාපානෙ නෙවෙයි මගේ කාය විඥානයේ ධානිය පහළ වෙලා තියෙන ඒකට හේතු වෙච්ච ස්පර්ශය නිසා ඒ ස්පර්ශයගේ වෙනස් වීම අනුව මේ වේදනාව වෙනස් වෙනවා. ඒ ස්පර්ශය පහළ වෙලා තියෙන කයත් ඒකට හේතු වෙච්ච ධර්මයක් කාය විඥානයත් කියන මේ තුන එකතු වෙලා මේ තුනම අනිත්‍ය දුක්ඛ අනාත්ම දේවල් ඒ මතින් පහළ වෙච්ච මේ වේදනාව කවදාකවත් නිත්‍ය සුඛ සුභ වෙන්න බෑ. නමුත් මේ වේදනාවට බය වුණොත් මේ වේදනාව පිළිබඳ සැක පහළ වුණොත් අනිවාර්යයෙන් මේකට වෙදකම් කරන්න ඕනේ. දැන් මම නැගිටින්න ඕනේ. මෙතන හිටියොත් මේ කකුල කොර වෙයි. මේ කකුල අංශ භාගයට යයි කියලා අර කකුලටත් ජීවිතයටත් තියෙන ආශාව නිසා අර වේදනාව මා විශාල කණ්ඩක් වඩපත් කරගන්න. විනිවිදින්න පුළුවන් ශක්තියක් නැති වෙනවා. යෝගාවචරයාගේ ඇතිවෙන්නා වූ ඒ සද්ධාව විරිය, සතිය හේරම පාවා දීලා අර වේදනා මුල් කරගෙන තමයි නැගිටිනවයි කියලා කියන්නේ මේ කයට සහ ජීවිතයට තිය ආසාව. මූල කර්මස්ථානේවත් ආනාපානමේ සතියේවත් වීර්යවත් සද්ධාවත් නැහැ. ඉතින් ඊට පස්සේ ඒ තමයි නැගිටපු එක සාධාරණී කරගන්නේ කරන්නේ කරන්න විවිධාකාර දේවල් කරනවා. නමුත් ඒක තමයි තිසංසාර ගතිය. එහෙම නැත්නම් මේ කායානුපස්සනාවට පස්සේ පහළ වෙන්නා වූ මේ වේදනානුපස්සනාව උග දෙනෙක් කායනුපස්සනාවටත් වඩා මගේ වේදනාව නැත්නම් මේක මේ අසවල් රෝගේ එවන මොනවා හරි කියලා ඒකට බරපතල නමක් දී ඉතින් ඒ මතුමැත්තේ අර කරන ආධ්‍යාත්මික භාවනාමය කටයුතු බොහෝ විට පාල කරගන්න. එනිසා යත්තන කවදාකවත් වේදයක් ප්‍රතිවේදයක් පාරගූ තත්වයක් වේදකූ තත්වයක් ගන්නවා. මොකද යම් ප්‍රමාණයකට තමන්ගේ සත්‍ය සමාධියේ තියෙන තාක් වේදනාව විවසනවා. සත්‍ය සමාධියේ බල බහිමේ කැඩෙනකොටම වේදනාව ජය අරගෙන එතනින් එහාට තර්ක ඥානයි ওই මේ මේ අන්වේ ඥාන තර්ක මේ සුතමේ ඥාන එකතු කරගෙන විශාල වශයෙන් මේ පුද්ගලයා බොහොම බය අඩු සද්ධාවෙන් තොර වීර්යයෙන් තොර සතියෙන් තොර තත්ත්වයක් වඩපත් වෙනවා. මේක ඉතින් මේ මේ පුංචි දෙයක්වත් එක්කෙනෙකුට දෙනකොට වෙන දෙයක්වත් නෙවෙයි. ඉතින් මේක මේ වෛද්‍ය ශාස්ත්‍රයේ හොඳටම දන්නවා මේකෙන් සල්ලි උපයන හැටි. ඒ නිසා අර පුත්තක් ක්ලියරට අර මාත්‍ය ක්ලියර තියෙනවා යමය යම රජුරු. ඌ ජීවිතේ පැහැර ගන්න. වේදා ජීවිතය සල්ලි දෙකම පැහැර ගන්නවා. ඒක දාන්නව කවුරුනත් මෙතෙන් දෙනකොට බය වෙච්චාම ඕන කුකකට වන්නිට රැ. ඉතින් අතෙන්ටත් යනවා මෙතෙන්ටත් යනවා ඉතින් මේ මනුස්සයා කියන අපෝ යෝකනම් අපිට තනියම කරතෑගේ මේමයි මේමයි කිය. ඉතින් අර අන්තිමට කොහොමද මැරෙන්නේ? ඒක ජීවිතෙත් ඉවරයි. හැබැයි සල්ලි ටිකක් ඉවරයි. මේ සරුවචනාංශේ වෙදෙක් තමයි. සතහට වෙන බව දුකට වේදා. උන්වහන්සේ බව දුකට දෙනකොට උන්වහන්සේ සඳහන් කරනවා කායන වස්නා යම් ආකාරයට අපි ඇහැ කන දිවනාසේ කය මන කියන එක වෙන් කරලා මෙනෙහි කරගන්න දැනගත්තට පස්සේ ඊගාවට වේදනාන ප්‍රශ්න එනවාමයි. ඒක මේ කෙනෙකුට විතරක් වෙන දෙයක්වත්. නැතුව කොටු කරලා කාටවත් අනින්ද කනින්ද කියන්නේ එක්කෙනෙක්වත් නෑ මේකේ වෙනසක්. හැම කෙනාම ඉන්න වේදනා සාගරයක පතුලි තමයි. උඩ දාන්න නටන කට්ටිය ඔය වෙලඳන්නේ මොල පෙන්නුවාට ඒකට කියන්නේ මේ රත් වෙච්ච යකඩයක් උඩ ඒගොල්ලෝ ඉන්නේ ඒකයි ඒගොල්ලෝ නටන්නේ. සර්වඥාන්සේ පෙන්නන්නේ ඔය නැටුම් ඔක්කොම උම්මත්ත මිදම්බික්ක වේ නච්චා ඔය රංගපානට දක්වන නැත්තඳ එක තැනක ඉන්න වැඩි යකඩයක් උඩ නිසා අපට එහෙම යකඩයක් ඇත්තේ නැහැ. ඒ නිසා අපි භාවනා කරනකොට දුකක් එනකොට වේදනාවක් එනකොට මේක වේදයට අමුද්‍රව්‍යයක්. ඒක හරහා ගියොත් මිස කවදාකවත් අපිට වෙන කෙනෙකුගේ දුකක් හඳුනන්නවත්. ඒක තමන්ගේ දුකක් වෙනකොට මේ බය සැක දෙක දුරු කර ගන්නවක්වත් හම්බ වෙන්නේ. කවදා හෝ අපි හිතනවා නම් මේ ආධ්‍යාත්මික ජීවිතේ ඔය වේදනා නැති වෙච්ච දවසක් කරගන්න හම් වෙයි කියලා ඒක මේ හීනයක්. මේ වේදනාවට නැත්නම් මේ ඉරියව් පවත්වන්න බැරි එක දිගට ඉන්න බැරි මේ වේදනාවම තමයි අපි ආහාර කරගන්නේ. මේකට ඉස්සෙල්ලා තමයි අපි කායනපසනාව කරන්නේ. ඒ කායනපසනාව කරනකොට මම අර විදේශනායේ මුලින්ම සඳහන් කරා වගේ හොඳට දැනගන්න ඕනේ ඉඳගෙන භාවනා කරනකොට අපි ආස්වාද ප්‍රසවාස දෙක දිගට මෙහෙ කරනවා. සක්මන් භාවනා කරනකොට වම වශයෙන් දකුණු වශයෙන් ඒ චේතනාපූර්වක මෙනෙහි කරනවා. එදිනදා වැඩ කරනකොට දකින්නකොට දකින්නවා, අහනකොට අහනවා වශයෙන් හැකි තාක් දුරට Tamange මේ අවධානය යොමු වෙන්නේ මොන ආයතනද කියලා වෙන් කර දැනගැනීමේ ශක්තිය එදිනදා කටයුතුදී නැවතිල්ලේ සතියෙන් නිස්සද්දව කරගන්න දන්නේ නැත්නම් කොච්චර පරියන්ක භාවනා කරත් ඒක අර ටිකක් කාර්ය බහුල ජීවිතේ යොදා ගන්න දුෂ්කරතාවක් පහළ වෙනවා. ඒ නිසා එව්වත් පුරුදු කළොත් ඒ පුද්ගලයාට ඊගාට පේනවා ඇහි තිබ්බත් කනේ තිබ්බත් නාසයේ තිබ්බත් දිවේ තිබ්බත් කයේ තිබ්බත් මනේ තිබ්බත් මේක නිට්ටරෝම විඳිමින් තමයි තියෙන්නේ සංසාර කියලා කියන්නේ වින්දනයක් කැඹිරිල්ලක් දුකක් දුක වරින් වර අධික වෙනවා කරින් වර අඩු වෙනවා ඉතින් අපි අධික වෙච්චාම ඒක අපේ සතියේ සමාධිය යට කරන්න බැරි වෙනකොට දොස්තරට පාඩ දෙනවා එතකොට අපි හිතනවා හරි දැන් ඔන්න මම වැඩේ කොන්තරත් දුන්නා කියලා. ඒ මනුස්සයා ජීවිතයයි මුදලයි දෙකම පැහැර ගන්නවා. ඒ නිසා දරුවචන සංගත ආරෝග්‍ය පරමාලාභ. මේ ආරෝග්‍ය කියලා කියන්නේ දරුවචන වහන්සේටත් ලෙඩ තිබුණා නම් උන්වහන්සේ දේශනාවේ සඳහන් වෙලා තියෙනවා නම් ආනන්දේ මට මේ වෙලාව කොන්ද කෙලින් කරගන්න ඉඳ බැරි තරම් අමාරුයි. මම මේව හාන්සි වෙලා ඉන්න උඹ බණ ටිකක් කියපන්. ඒකෙදි මේ මේ කවුද මොග්ගල්ලාන ශාස්ත්‍රික ඇට බින්දනකන් හාල්ලට තරම් වෙනකන් තලනවා. කාශ්‍යප මහ රහතන් වහන්සේ ළඟට ගිහලා දරුවචනන්සේ අහනකොට කාශ්‍යප වේදනාව අඩු වෙනව නේද? වැඩි වෙන්නේ නැහැ නේද කියලා. නෑ ස්වාමීන් වහන්සේ වැඩි වෙනවා. අඩු වෙන්නේ නැහැ. පැහැදිලිවම සඳහන් කර තියෙනවා. කක්කත් යම දරුවචනන්සේ ගිහලා අහනකම් කේන්ද්‍රී ගන්නේ නැහැ. අහපු නිසා කියනවා නෑ මම මේ කාගෙන හිටියට වේදනාව වැඩි වෙනවා. අඩු වෙන්නේ නැහැ. පටික්‍රමන්තේනෝ අබ්බකමන්තී කියලා අඩු වෙනව නේද කාශ්‍යප වැඩි වෙනව නෙවෙයි නේද කියලා අහනවා අභික්කමන්තේනෝ පටික්කමන්ති නෑ ස්වාමීන් වහන්සේ වැඩි වෙනව අඩු වෙන්නේ නෑ වේදනාව පුළුවන් කමනියම් බන්තේ කමනියම් කසප යාපනිය ඔබට දරන්න පුළුවන් ද යැපෙන්න පුළුවන් නබන්තේ කමනියම් න යාපනිය දරන්න බෑ ස්වාමීන් වහන්සේ යැපෙන්න බෑ ස්වාමීන් වහන්සේ කියලා මොන් කවදාකවත් චෝදනා ඒක මේ අර අසවලාට කිව්වොත් මේක ධනීපේ අසවල දෙය කෙරුවොත් කියලා ඇත්තේ නෑ. ඒකට මොකද හේතුව මහන්සියලා විසින් ඒ සතිය මුල් කරගත්ත සම්බොජ්ජංග ධර්ම පුංචි පුංචි වේදනාවට විඳලා විඳලා විඳලා සතිය වැඩෙන්න නම් වේදනාවක් එන්න ඕනේ ඊයාවට වැඩි එකක් එන්න ඕනේ. ඒක තමයි ඊට වැඩි සතියක් අද එන්නේ. ඉතින් ওই දෙක අතර ගැටුම කියලා කියන්නේ මැදහත් වෙන වේදනාව තමයි. ඉතින් අර මේ භික්ෂුණීන් වහන්සේලාට අර උත්තරේ දුන්නාට පස්සේ ඒ නන්ද ස්වාමීන් වහන්සේ මතක් කරනවා නැගිනේනේ හරකෙක් අරගෙන දෙනක් මරලා ඒ දෙනගේ මස් ටිකට වැඩිය තුවාල නොකර ඒව අතර තියෙන නහර සම්බන්ධ ඒ මේ මේව ඔක්කොම කෑලි කෑලි අයින් කරලා හමත් අයින් කරලා ඒ මස් ස්වරූපේ හැම තියේදී අර මැද තියෙන නහර මැද තියෙන අතුණු බහන් සම්බන්ධතා කපලා ආයතරයක් අර මස් ටිකට හම කරවලා කාට හරි කිව්වොත් මේ හිටපු වැස්සීමයි කියලා ඒක සාධාරණද කියලා අහනවා කියන්නේ. ඉතින් ඒ පිටුනින් අතර කියනවා නෑ ස්වාමීන් වහන්සේ. ඒ මොකද ඒක ඇතුලේ කිසිම සම්බන්ධතාව මොනවාක්වත් නැහැ. ඒ නිසා දැන් අර බස් එක තම කරලා තිබ්බට දෙනක් කියන්න බෑ. ආන්න මං නැගෙනින් වලට මම උපමාවක් කිව්වේ මෙන්න මේ ඇතුළත මත්සඟ ශරීරය තමයි ඇතු අජ්ජත් ශරීරය කියන්නේ. ආධ්‍යාත්මික වේදනා. ඒ වගේම පිටහම පූර්ණ තුවාල කරගත්ත නැතිවම තමයි බහිද්ධාව කියලා කියන්නේ. ඇහත් රූපයත් වාගේ. ඉතින් මේ නහර අතුණු බහ සම්බන්ධතාවය තමයි නන්දි රාගය කියලා කියන්නේ. ඌවා කපන මේ හරක් කපන කැත්ත වගේ තමයි ආර්ය ඥානය කියලා කියන්නේ අර මාසයි අර හැමයි අතුණු බහනු වෙන් කරාට පස්සේ නැවතත් ඒක ආය දෙනක් හෝ ආත්මයක් වඩපත් වෙන්න නැතුව වගේ මේ වේදනාව વિશે යත්තා වූ නන්දි රාගය අයින් කරාට පස්සේ සැප වේදනාවක් එනකොට ඒක බහුල කර ගැනීමට වැඩි කර ගැනීමට තියෙන ආසාවත් දුක් වේදනාව කාට පස්සේ සහලවන බය වෙන කුපිත වෙන තත්ත්වත් අයින් කරාට පස්සේ ওই වේදනාව මතින් ආය ආත්ම සංඥා වෙන්නේ නැහැ. හැබැයි ඒක මේ ආර්යයන් වහන්සේලාගේ විනෝදාංශයක්. එimhe නැති කෙනා ඔවක් කියන වඩත් කැමති. ඒත් කියන්නේ වේදනාවට පවන් සාරනවා නම්, තවනවා නම්, සුද්ධ කරනවා නම් හොඳයි කියලා. නමුත් අර නන්ද ස්වාමීන් වහන්සේ මතක් කරනවා නැගිනිනෝ මාස්ටිකෝ හෝම තිබිච්චාවයි. හැම හෝම තිබිච්ච අතර තියෙන සම්බන්ධතාව කපලා දැම්මොත් ඒ වේදනාවෙන් වේදනාවක් වෙන්නේ. දිත්තේ දිත්තමත්තම් භවිෂති, සුතේ සුතමත්තම් භවිෂති, විඤ්ඤා මුතේ මුත මුත මුතේ මුතමත්තම් භවිෂති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂති. ඔය වේදනාවට අන්දන ඇඳිල්ලයි දාන උපමට්ටමයිනේ තමයි ඕක දරා ගන්න බැරි හොඳ වේදනාවක් හෝ දරා ගන්න බැරි නරක වේදනාවක් පාටපත් වෙනවා. කිසිම වේදනාවක් මේ ශරීරේ දරන්න බැරිව එන්නේ නැහැ. කිසිම වට්ටක වලක තමයි වලට දරන්න බැරි වට්ටක් හැදෙන්නේ. බැරි වෙන්නේ ඒක බෑ කියලා හිතුවොත් තමයි. ඒකට හේතුව ඊට කලින් මේ වේදනාව ඇති වෙන්න හේතු වෙච්ච හේතු ප්‍රත්‍ය පිළිබඳව එක එකක් වශයෙන් මෙනෙහි කරගන්න දන්නේ නැහැ. බය සන්ත්‍රාසයක් පහළ වෙනවා. ඉතින් ওই බයයි සන්ත්‍රාසය නිසා තමයි ওই ලෝකේ තියෙන මේ මේ දර්ශන විද්‍යාව සම්පූර්ණයෙන්ම පහළ වෙලා තියෙන්නේ. වේදනාව වෙනකොටත් ඕන තරම් ඒකට නිදහසට කාරණා මතු කරගෙන තමයි වේදනාව වෙන්නේ. මොකද බය සහ සන්ත්‍රාසය නිසා. ඒ බය සන්ත්‍රාස දෙක නැත්තම් වේදනාව කියන්නේ වේදනාවක් විතරයි වේදයක්. Tamange මේ ශරීරයේ කියන උපකරණය අරගෙන දරන්න තියෙන සේරම දරන්නේ නැතුව කොටිම කියන මේ කායෙන් ඇති වෙන දුක දන්නේ නැතුව මොන දුක්ඛ සත්‍ය අවබෝධ කිරීම. දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මේ වෙනදා හැමදාම gedette එන සත්‍යය. ආර්ය මට්ටමේ උත්තර මට්ටමින් බාර ගැනීම පමණයි. දුක්ඛ ආර්ය සත්‍ය කියන තුක් නොදකින් කියන්න ගත්තොත් ඒ කියන මිනිහා තුක් නොදකින් කියනවා. වේදනාවට වේදනාව වේ විඳීමේ නැත්නම් අපි කියනවා අවබෝධ කිරීමෙන් තමන් කරා පැමිණෙන දුක් පැමිණි දුක් පැනිතසයි කියන කතාවට ගියොත් ඒ දවසින් දවස එන එන වේදනාවෙන් ඔහුගේ සතිය සහ සමාධිය දැඩිවන්ත තහවුරු වෙන්න පටන් ගන්නවා මේක කිසියම් ලාභ සත්කාරයක් සඳහා හෝ එනත්තම් කාටට අඳුරයක් සඳහා කරන දෙයක් නෙවෙයි බුද්ධ ආදී උත්තරමන් වහන්සේලාගේ ගමන වීති පච්ච වේකනතා කියන තුන්වහන්සේලා ගමන් කර මාර්ගයේ සීපත් කිරීම එකෙන් අදහස් කරන්නේ නැහැ එහෙම හිතපු ගමනේ වේදනාව අතර වෙනවා කියන්නේ වේදනාව එනවා. ඒක පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ වේදනාවේ මුල මේකය, මැද මේකේ, අග මේකේ කියලා අපිට වැටහෙන්නේ මුල ආවට පස්සේනේ. ඒක දෝෂයක් නෑ අපේ පරිශ්‍රයට. මැදදී අපිට තේරෙන ඕන්න මට දරා ගන්න පුළුවන් වේදනාව, ඕන්න මට දරා ගන්න බැරි වේදනාවක් ආදී වශයෙන් ආහන ඒකදී මං ඊයේ මෙතෙන්ට ගන් හිටියේ අද තව චිත්තක්ෂණයක් හෝ ඉවසීමෙන් කටයුතු කළොත් මට මේ වේදනාවේ රසය. කපනවාද කොටනවාද පුච්චනවාද ආදි වශයෙන් දැනගන්න පුළුවන් වුණොත් ඒ ඉවසන චිත්තක්ෂණ අපි කියනවා මේ කන්ති පරමං තපෝතිතික්ඛා කියලා තිතිච්ඡාව කියලා කියනවා. ඉවසීම කියලා කියනවා. ඒ නිසා ඉවසන්නා නිවන් දකි කියලා කියන්නේ මේ වේදනාවත් එක්ක හැප්පෙන හැප්පිල්ල තමයි. ඒ වේදනාව පහළ වෙන්නේ ස්පර්ශ කරුණු තුනක් නිසා. අජ්ජත් ආයතන, බාහිර ආයතන සහ මේ දෙක මැද තියෙන මේ හිත. මේ තුනම අනිත්‍ය නම් මේ වේදනාව කෙසේ නම් නිට්ටය වන්නේද කියලා කල්ැතුම හිතා ගන්නවා. තජ්ජං තජ්ජං පච්චස්ස බන්තේ uppajjati තජ්ජා තජ්ජා වේදනා. තජ්ජස්ස තජ්ජස්ස පච්චස්ස නිරෝධස්ස තජ්ජා තජ්ජා වේදනා නිරෝධා. ඉතින් ඔය කවදා කටපාඩම් කළ වේදනාව එන්නේ ඉස්සෙල්ලා වැඩේ කරලා හරියන්නේ නැහැ. වේදනාවිල ගියාට පස්සේ ඔය කටපාඩම් කළ වැඩකුත් නැහැ. මේ වේදනාව දිතුලමින් පුපුරු ගහමින් ඇසිතෙට තියෙද්දි ඒකට සතියෙන් කටයුතු කරනවා නම් මේ වේදනාව කියන එක ඔය කියන තරම් කළු පාටකයක් නෙවෙයි. අඩු ගන්න කියනවනම් ඊයේ විඳපු වේදනාවට පොඩ්ඩක් වැඩියෙන් එන වේදනාව දැරීමේ හැකියාව. ආනේ තුන්ටන් ඉදිරියට යන. ඉතින් මේ භික්ෂුණීන් වහන්සේලා ඇවිල්ලා වාස්තේ ධාතුස්සසට වන්දනා කරනවා. වන්දනා කරලා ඉවරලා ඉතින් සන්තෝෂයි දැන්. නන්ද ස්වාමීන් වහන්සේගෙන් බණ අහලා. කට්ටිය ගියාට පස්සේ අරවචනාන්සේ භික්ෂුණීන් වහන්සේලා අම්තල මතක් කරනවා. මහණෙනි දැන් මේ භික්ෂුණීන් වහන්සේලා බණ අහලා සන්තෝෂලා යන්නේ මේ අමාවක පොයේ දවස අද මේ අමාවක පොයේ දවසේ අහසදියා බලනකොට ඕන කෙනෙකුට තේරෙනවා හඳ නෑ කියන එක. ඒ වගේ තමයි මේ අත්තන්ගේ වැඩ ඉවර නෑ. කෙලස් කොට දුරු වුණා නමුත් අවබෝධ ලැබුවේ නෑ. ඊට පස්සේ දවසේ වාරෙත් වෙන වෙන හාමුදුරනේ නන්ද හාමුදුරට කතා කරන නන්ද උපාදයන්ට බණ කියනවා. නන්දහමතු එදත් අර විදිහම පාත්‍රය කරේ දාගෙන තිබුණකට වාගේ ගිහිල්ලා අර විදිහටම කතා කරලා කියනවා නැගිනිනේ මම අද ආව බණ කියන්නේ දරුවචාන්සි කිව්වා අදත් අර වගේ දන්නේ නැත්නම් දන්නේ නැහැ කියපන්. දන්නවනම් දන්නවා කියපන්. දන්නේ නැද්දක් තියෙනවා බන්තිපට මේක තේරෙන්නේ නැහැ කියපන්ලා කියලා අර විදිහටම හරියටම දැන් කාලේ තියෙන මේ පටිගත කරන යන්ත්‍රයක් වාගේ සම්පූර්ණ අර විදිහට ප්‍රශ්න කරන ප්‍රශ්න කරන යනවා. දුන්නාට පස්සේ අර භික්ෂුන් වහන්සේලාට ඊට ඉස්සෙල්ලා ආපු සුත්තමේ ඥානයත් සතියක් තුල කරපු භාවනාවක් නිසා කැඳේ ගල බේර වගේ තේරුණාට පස්සේ පුතුම සතුටකින් ඒකට සර්වඥාන්සේ වන්දනා කළා. ඊට පස්සේ සර්වඥාන්සේ භික්ෂුන් වහන්සේලාමසලා කතා කරන මහණියද පතරොස්සක පොයදා. අන්දදියා බලනකොට ඕනම කෙනෙකුට පේනවාද පුරපක්ෂේ දවස වගේ. ඒ වගේ තමයි මේ 500ම අද මේ පංචේ අදුම කෙනා එක්ක සෝවාන්. ඒ තරමට මේ නන්දගේ බණවල ප්‍රයෝජනයක් තියෙනවා. ඒක නිසා මේ පන්සියටම තම තමන්ගේ ඒ සාක්ෂාත්කරණය සිදු ගන්න සිද්ධ වුණා. මේ අත්වන්ට ආය අපාගත වීමේ බයක් නැත්තේ නෑ කියලා ඒ සූත්‍රය සඳහන් කරනවා. ඒක නිසා භාවනා කරපු යැත්තු මතක තියාගන්න ඕනේ. කායනපස්සනා පිළිබඳ යම් විදියක සංසිද්ධියක් ආවට පස්සේ ඔය අපි පැවිදි වුණායි කියලා ආරම්භය ලැබුණායි කියලා ධ්‍යාන ලැබුවයි කියලා මාර්ගඵල ලැබුවයි කියලා වේදනාවේ කිසිම දෙයක් වෙනස් වෙන්නේ අපි වේදනාව දිහා බලන බැල්ම වෙනස පමණයි තියෙන්නේ. ඕනෝක වෙනස් වෙන්නේ නැතුව කවදාකවත් අපිට අනුන් කෙනෙක් දිහා මේ ඇති හැටියෙන් බලන්න බෑ. දැන් අපි ළඟට එන වේදනාව තමයි අපිට තියෙන අමුද්‍රව්‍ය. ඒ අමුද්‍රව්‍යයට අපිට ටිකෙන් ටිකෙන් තමයි පුරුදු කරන්න වෙන්නේ. මොකෙන්ද මේ සද්ධාවෙනුත් මේ බීඩියමුත් මේ සතියෙමුත්. එතකොට ඇති වෙන සමාධිය වැඩි වේදනාවකින් ඇති වෙන සමාධිය වැඩි වේලා yaadේ. එතකොට ඇති වෙන ප්‍රඥාව වෙනතරට වඩා ගැඹුරුයි. ඒ නිසා භාවනාව දිනු වෙනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ ওই தත්තට આવන ටිකක් කළා වාඩි වෙලා ඉඳ එච්චරයි. මහා බණක් එතන තියෙන්නේ. ගාක් වෙලා වේදනාව විඳගෙන මේ හිරි වැටෙනත් වෙනවා හිරි යනවත් ඒක. බය වෙන හැටිත් තියෙනවා බය යන හැටිත් තියෙනවා. මේ ඔක්කොමත් අතරේ මූල කර්මස්ථානේ රකින්න පුළුවන් කමකුත් තියෙනවා. සතියකුත් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒක කවුරු හරි බැන්න භාවනා කරන්න බාධා වන්නේ. කවුරු හරි ස්තුති කරත් භාවනා කරන්නට බාධාවක් නෑ. වැඩ තිබුණත් භාවනා කරන්න බාධාවක් නෑ. දිනචරියාව කරගෙන යන්න පුළුවන් ශක්තියක් එන්නේ මේ වේදනාවෙන් අපට දෙන මේ අභියෝගයේ ටිකෙන් ටිකෙන් ටිකෙන් පුහුණු කිරීම තමයි. මෙන්න මේ වේදනාව පිළිබඳ අභියෝගය පුහුණු කරනවා නම් තාමසියු මට්ටමට, සියු මට්ටම කියන්නේ දැඩි වේදනාව විශේෂ මෙනෙහි කරන්න පුළුවන් නම් ඒ එක එකක් හඳුනා ගැනීමේදී අපි තමයි මේ අහ කියන්නේ නයි දෙද්ද ඇස්සේ දාගෙන කනවා කනවා කියන්නේ. හැම වෙලාවෙදීම වේදනාව අතර සමබර භාවයක් තියෙනවා. අපි දැඩිව හිතට ගත්තොත් මේක දරන්න බෑ කියලා බෑ තමයි. ඒකට කාටවත් පුළුවන් කියන්න බෑ. පුළුවන් කියලා හිතන ගත්තොත් පුළුවන් තමයි. ඒකට කවුරුත් නැහැ කියන්නත් බෑ. මානව මේකට සූදානමක් ඇති කරලා දෙන්නේ මෙව වෙන් වෙන් වශයෙන් හඳුනා ගැනීම. ඒකට චේතේති නෑ. කල්පනා කළ වැඩක්. කල්පනා කරන්න ගියොත් කල්පනා වෙන්නේ කෙලෙස්ම තමයි. කල්පනා නෙවෙයි ඕන කල්පනේ මානසිකාරය. එන වේදනාවට දැන් මට මේක දරන්න බෑ. මට මේක දරන්න පුළුවන්. ආදි වශයෙන් ආනේ ටික නතර වෙනකොට මේ වේදනාව මතින් නැත්තම් වේදනාව උඩ ඇති වෙන මේ අනවශ්‍ය අංගෝපචාර පිළි. මොනවාක් අත්තතු වේදනාව වේදනාව වශයෙන් දැක්ගත්ත දවසේ තමයි අපි ළඟ ඉන්න කෙනා අඳුර ගන්න පුළුවන්. එමන්සා ඉන්නේ මොන වගේ මට්ටමකද? මේ මේ කතා කරන්නේ මොකක් කියන්නද? මේ නටාගෙන ඉන්නේ මොකේද? කේල් ගහ කන්න දෙන්නේ, පොල් ගහ කන්න දෙන්නේ කියලා තේරෙන්නේ තමන්ගේ වේදනාව දැනගත්තින් ඒක බාහිරටපත් කිරීමෙන් තමයි. තමනුත් ඉන්නේ මුලාවක නම් මුසාවක නම් තමන්ගේ වේදනාව පිළිබඳව අනු ළඟට එනකොටම ওই සංජානාති චේතේසි තමයි පහළ වෙන්නේ. ඉතින් හංගින්න පටන් ගන්නවා. ඊවන් සාමේ භෝග්‍යත්‍යන්ට ආවද මොකේට ආවද කියලා අපේ ඉරියව් වෙනස් වෙනවා. ඉතින් ඒ මනසයා කියන්නේ භෝග වේදත් තමන් කල්පනා කරනවා. මේ කිව්වේ මේකයි, කෙරුණේ මේකයි කියලා. නමුත් කියවිලා තියෙන වෙන මොකක්ද කියලා. ආනිව පිළිබඳව යථාබෝධයක් එන්නම් මේ වේදනාව කියන එක ලොකු යාළුවෙක් කරගන්න. ඒක යාළුවෙක් කරගත්තොත් මේ වේදනාපච්චය තණ්හා කියලා අනිවාර්යයෙන්ම පහළ වෙන තණ්හා මානසික වෙනුවට වේදනාපච්චය පඤ්ඤා. ලොකු බුරුලක් මෙලෙක් වීමක් කැඩියාමක් සිද්ධ වෙනවා මේ පටිච්චසමුප්පාදේ. අනේ එදාට තමයි අපිට ඒක ඉවර වෙන්නේ නැහැ වැඩි. කවදාකවත් ඉවර වෙන්නේ නැහැ. ඊට පස්සේ ලෝකයේ අන්තිම බලන්න පුළුවන් ශක්තියක් යනවා.